ඔන්න හිතන්න චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරනවා යම් කිසි කෙනෙක්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරාම එයා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනකොට කෑලි කෑලි නේද ගන්න. පුංචි කෑලි කෑලි තමයි අධ්‍යක්ෂණය කරනකොට කැමරා කරන කෑලි කෑලි ගන්න. ඊළඟට අපි හිතමු ගෙවල් ගිනි ගන්න ඒවට සෙල්ලම් ගෙවල් ගිනි ගන්නවා, කාර් <coughs> ගිනි ගන්න ඒවට සෙල්ලම් කාර් ගිනි ගන්නවා. කොහොමද යෙදෙන්නේ? එතකොට දැන් මේ විදිහට අර ලස්සනට චිත්‍රපටිය හදනවා. හැබැයි චිත්‍රපටි හදන්නේ කෑලි කෑලි කෑලි කෑලි කියලා කියන්නේ මේ ඒ ඒ අවස්ථාවේ යෙදෙන දේවල් එක්ක තමයි හදන්නේ. දැන් චිත්‍රපටි හොඳට හදලා මේක එඩිට් කරලා ලස්සන චිත්‍රපටියක්. හොඳ ලස්සන කතාන්දරයක්. රාගය ඇවිස්සෙන, තරහ ඇවිස්සෙන, ඊළඟට විහිළු වෙන, බය තති ගැනීම වෙන. මෙන්න මේ ලස්සන චිත්‍රපටියක්. දැන් මේක චිත්‍රපටි ශාලාවක පෙන්නනවා. මේ හදපු චිත්‍රපටිය. අධ්‍යක්ෂණය සංස්කරණය කරපු එක්කෙනා, අධ්‍යක්ෂණය කරපු එක්කෙනා චිත්‍රපටි හෝල් එකේ නරඹනවා චිත්‍රපටි. ඒ වගේම චිත්‍රපටි අධ්‍යක්ෂකෙනෙ නොකරපු කෙනා චිත්‍රපටි හෝල් එකේ නරඹනවා චිත්‍රපටි. දැන් දෙන්නම නරඹනවා. දෙන්නම චිත්‍රපටිය නරඹනකොට හොඳට හිතලා බලන්න චිත්‍රපටිය හදපු නැති කෙනාට ඒ චිත්‍රපටියත් එක්ක කතාවනේ එයාට අරකට එක්ක සම්පූර්ණයෙන් මේක ඇත්තක්මයි කියලා ගිහිල්ලා ඒකත් එක්ක කෙලෙස් ඇති වෙනවනේ. දැන් ඊළඟට මොකක් වෙයිද? ඊළඟට මොකක් වෙයිද? දැන් මේ මෙහෙමද දැන් මෙයාට මොකක් වෙයිද? බාහිත තිගැනීම ඒකටම ගිහිල්ලා අන්න චිත්තපටිය එයා නරඹන්නේ. එයාට ඇත්තක් වෙච්ච චිත්තපටිය ඔස්සේ කෙලෙස් ඇවිසෙනවා. සංස්කරණය කරපුවගෙන අධ්‍යක්ෂණය කරපුවන චිත්තපටිය බලනවා. බලද්දි පින්වතුනි එයාට පේන්නේ සෙල්ලම් ගයක් ගිනි ගන්නවද ඇත්තම ගයක් ගිනි ගන්නවද ඇත්තම ගයක් ගිනි ගන්නවා දැන් චිත්‍රපටයේ සෙල්ලම් ගයක් ගිනි ගන්නවා පේන්නේ නැන්නේ දැන් ඔබ බලන්න චිත්‍රපටි හෝල් එකට ගිහලා දැන් සෙල්ලම් ගෙවල් ගිනි ගන්නවා පේනවද කියලා නේ එයාට පේන්නේ ඇත්තම කාර්යයක් ගිනි ගන්නවද සෙල්ලම් කාර්යයක් ගිනි ගන්නවද ඇත්තම කාර්යයක් ගිනි ගන්නවා සෙල්ලම් කාර්යයක් නෙමෙයි එයා එච්චරට සංස්කරණය කරලා හදලා තියෙනවා ඒක එයාගේ ලෝකෙට එයාට ගෝචර වෙලා තියෙන්නේ ඇත්තම සෙල්ලම් ඇත්තම ගයක් ගිනි ගන්නවා ඇත්තම කාර්යයක් ගිනි ගන්නවා. දැන් එයා මේකේ කතා රසයේ භුක්ති විඳිනවා. දැන් එයාට චිත්තපටිය බලද්දී අර පුංචි පුංචි කෑලි ටික නෙමෙයිනේ පේන්නේ. ලස්සන කතාව ගාහන්ට ගලාගෙන එනවා. ඒකත් එක්ක එයාට මොකද වෙන්නේ? එයාට අර කතාවත් එක්ක ඒකේ කතා රසයට යමු වෙනවා. ඇත්ත ගයක් ගිනි ගන්න, ඇත්ත කාරකක් ගිනි ගන්න. මේකත් එක්ක එයා ඒ සංස්කරණය කරපු එක්කෙනා රාගය ඇති වෙන කාරණාවේ රාගය, තරහ ඇති වෙන කාරණාවේ තරහ, ඊළඟට ඒ ඒකෙත් බයත ඇති ගැනීම කියන මේවත් එක්ක අර කතා රසයට අනුගත වෙලාම ජීවත් වෙනවා. හැබැයි කොච්චර ජීවත් වුණත් මේක ඇත්තමයි කියලා යමු වීමන්නේ. එයාට සිහියක් නැත්තම් එයා අපිටම යවන්න මේ අර කවුරු හරි දෙන්නේ ගහ ගන්නකොට වරා ගන්නකොට අම්මෝ කියන ඒවා යෙදෙන්නේ නැහැ. හැබැයි එයා ඒකත් එක්ක අනුගත වෙලා. ඉතින් එයා චිත්‍රපටි රස විඳින්න නැත්නම් චිත්‍රපටි හදන්න පුළුවන්ද? රස විඳින්න නැත්නම් හදන්න බෑ. සංස්කරණය කරන්න බෑ. ඒ සංස්කාරකට අධ්‍යක්ෂකට රස විඳීමක් තියෙන්න ඕනේ. එයාගේ රසයත් එක්ක තමයි එයා ඒක ඒ හැදීම එයා තුලින් යෙදෙන්නේ. එයා ලස්සනට එයා ඒ රස භුක්ති විඳිනවා. හැබැයි රස භුක්ති විඳනට මේක ඇත්තම එකක් කියන කාරණාව නෑ. අන්න වෙනස. අරයට මේක ඇත්තම කියන කාරණාව වේදිලා. සංස්කරණ අධ්‍යක්ෂණය කරපු කෙනාට එහෙම එකක් නැහැ. එයාටත් අරයාගේ වගේම ලෝකේ පෙනෙන්න තියෙන ඒ ටිකම. මෙයාට හැබැයි වෙනසක් තියෙනවා. අර ඇත්තම එකක් කියන කාරණා නොවෙච්ච නිසා මෙයාට ඕන වෙලාවක අරක අතහරින්න පුළුවන්. ඒ කියන්නේ එයාට ඒකට අවධානය යොමු කරපු ගමන් දැන් සෙල්ලම්කාරයෙක් ගිනි ගන්නවා කියන එකට හිත යොමු කරපු ගමන් අරකේ දෙන්නේ නැහැ. අන්න එයාගේ වෙනස. මෙන්න මේ වගේ පින්වතුනි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරා කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ඇත්ත ඇති සැටියෙන් දැක්කට පස්සේ මේ ලෝකයේ ඉදින විදිය දැන් අර චිත්තපටිය හදපු කෙනා වගේ. හැබැයි ලෝකයේ ඉදිලා ඒ වුණාට චිත්තපටියේ තියෙන ලස්සන කතාව. ඒකත් එක්ක යනවා. හැබැයි මේ කියලා ඒකට රිංග ගැනීමක් දෙන්නේ නැහැ. අරයාගේ සංස්කරණ නොකරපු කෙනාගේ ඒකට මේ කියලා රිංග ගැනීමක් දෙනවා. මම තව උපමාවක් කියන්නම් ඔකට. ඒ කියන්නේ සක්කාදිට ප්‍රහාණ නොකරපු කෙනා කියන්නේ එයා කාමයට එක්ක ඉන්න ස්වභාවයයි සක්කාදිට ප්‍රහාණය කරපු කෙනා කාමයට එක්ක ඉන්න ස්වභාවය හාත්පසින් වෙනස්. ඔන්න මම මේක නිතර කියන උපමාවක් දෙන්නෙක් නූල් පොටවල් දෙකක් එකතු කරගෙන කීපයක් එකතු කරලා ලණුවක් අඹරනවා. ලණුවක් අඹරද්දී එකම පැත්තට කරකවන්නේ. එකම පැත්තට කරකවද්දී පින්වුතු ලණුවක් අඹරිනවද? ලණුවක් අඹරින්නේ නෑනේ. ඒ එකම පැත්තනේ කරකවන්නේ. මෙහෙම ඒ දෙන්න එකම පැත්තට කරකවමින් ඉද්දී මැදින් කෙනෙක් ගිහිලා අල්ල ගන්නවා. මේ දෙන්න එකම පැත්තට කරකවමින් ඉද්දී මැදින් කෙනෙක් ගිහිලා අල්ල ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් ලණුවක් කැම්බරෙනවා. මේ ක්‍රියාවලිය නොදකපු කෙනෙකුට පේන්නේ මොකද්ද? දෙන්නේ දෙපැත්තෙන් ඉන්නවා මැදින් කෙනෙක් ලණුවක් අල්ලගෙන ඉන්නවා. පේන්නේ ඒකනේ. ඇත්තනේ. එයාට පෙනීම හරි. තව එක්කෙනෙක් ඉන්නා මේ ක්‍රියාවලිය දැකලා. ඒ කියන්නේ එකම පැත්තට කරකින තැනදී මැදින් අල්ල ගැනීම ලනුව ඇති වුණා. එයාට පේන්නේ මොකද්ද? එයාටත් ඒකමයි පේන්නේ. වෙන එකක් පේනවද? නෑ. එයාට පේන්නේ දෙන්නේ දෙපැත්තෙන් ඉන්න මැදින් කෙනෙක් ලනුවක් අල්ලන් ඉන්නවා. එහෙම පෙනුනට එයාට පෙනෙන දෙයි එයාගේ යෙදෙන දෙයි අතර වෙනසක් තියෙනවා. එයා ඇත්ත දැකීමෙන් එයාට ඒක පේන්නේ. අරයට ඇත්ත නොදැකීමෙන් එයාට ඒක පේන්නේ. පෙරණ දෙයකයි. අන්න ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු කෙනාට කාමරාග පටිග කියන කාරණාව වේදෙන විදිහේදී ඒක ඉක්මවන්න ඕන කොහොනේ වෙනස්. අරයට එහෙම එකක් නෙමෙයි. එනිසා පින්වතුනි හොඳට හිතන්න මේ සක්කාය දිට්ඨි ප්‍රශ්නේ මේ ලෝක කවුරුත් හොයාගත්තේ නැහැ. ඒකයි අර විමුක්තිකාමීන්ගේ අර ප්‍රශ්නේ තිබුණා. දැන් මෙන්න මේක තමයි බුදුරන් වහන්සේගේ බෝධිය. අර කාමයේ ඉක්මවන එක නෙමෙයි. සක්කාදිට්ඨි ප්‍රහාණය. දැන් හිතලා බලන්න අර චිත්තපටි අධ්‍යක්ෂණය කරපු කෙනාගේ ඒ එයා එක බලනකොට එයා එයා ගියොත් එහෙම එයා අර චිත්තපටි හදපු කෝණෙට ඒ ඇත්තට එයාට අර චිත්තපටි හෝල් එකේ චිත්තපටි යන දර්ශනේ ඕෆ් කරන්න ඕනේ එයාට අර එකකින් ආපු කොලෙස් නැති වෙලා යනවා. නමුත් අරයට එහෙම බෑ. එහෙම එකක් නෑ. සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන එක එකට කියන දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණයනවා කියලා. දැකීමෙන්. මෙන්න මේ කෙනාට අර ප්‍රඥාවත් එක්ක මොකද වෙන්නේ? ඒ හික්මීමේ වැඩපිළිවෙලත් එක්ක, ඒ ප්‍රතිපදාවත් එක්ක අන්න ක්‍රමානුකූලව මේ රාගේ, කාම රාගේ තරහ ටික ටික ප්‍රහාණය කරන්න යොමු වෙනවා. ඒ නිසා තමයි සකින් ආගාමි සකදාගාමි කියනවා. කාම රාග පිටික තුනී වුණා. න ආගාමි අනාගාමි කියනවා. කාමරාග පටික ප්‍රහාණය වුණා. අන්න ඊට පස්සේ ප්‍රතිපදාව. සක්කායදිට්ඨි ප්‍රහාණය කරා කියලා කෙලෙස් දුර වෙලා නැහැ. ඒ කියන්නේ මේ කෙලෙස් මනින්නේ ලෝකයේත් එක්කනේ. ලෝකයේත් එක්ක මනින කෙලෙස් දුර වෙන්නේ නැහැ. මෙතන මේ දුර වෙන්නේ සංයෝජනයක්. අරක ලෝකයේ පැත්තෙන් මනින්නේ. ලෝකයේ පැත්තෙන් මනින එකක්. තථාගතයන් වහන්සේ පෙන්වන මේ සංයෝජන ක්‍රියාවලිය තව එකක්. අපට මේ දෙක වෙන් කරලා වටහා ගන්න බැහැ. ඇයි වටහා ගන්න බැරි? පටු කෝණයක් තියෙන හැම වෙලෙම. පළල් චින්තනයක් නැහැ. විචක්ෂණශීලී බව නැහැ. විවෘත අධ්‍යයනයක් නැහැ. විවෘත භාවයක් නැහැ. කාගේ හරි එකට කොටු වෙනවා. කවුරු හරි කියන මතයකට කොටු වෙනවා. අර ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, කැමැත්තෙන්, අහලා දැනගත්ත දේ, කල්පනා කරන ක්‍රමයෙන්, Taman දකින්නේදී මොකකට හරි කොටු වෙනවා. කොටු වෙලා රිංගගෙන ඒක ඇත්තයි කිය කියා හිතනවා. ඔන්නෝකයි මේ ලෝකයක් කරන්නේ. බුදුවරුන්ගේ ධර්මයක අහලකටවත් එන්නේ නැහැ.